නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යාමි නමස්කාර වේවා ධම්රුවනට සමදා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 පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ කාලේ ඊතා ධනවත් පින්වත් මිනිසෙක් හිටියා සුදත්ත කියලා. හිටියේ සැමැත් නුවර. එතුමා ව්‍යාපාරික කටයුත්තක් සඳහා රජගහ නුවරට පැමිණියා. රාත්‍රී නවාක් තැන් ගත්තේ සිටුවරයෙකුගේ ගෙදර. ඉතින් ඒ සිටුවරයා එතුමාට කිව්වා මේ රජගහ නුවර තියෙන විශේෂත්වය තමයි බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා. බලන්න පින්වත්නි ඒ යුගයේ වෙනස අපිට මේ යුගයේ එබඳු එකක් අහනවා තියා ඒ ගැන කතා වෙන්නවත් කෙනෙක් නැහැ රජගහනුවර සිටුවරයා කිව්වා හරි පුදුම දෙයක් තියෙනවා වෙලා බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා එතකොට මේ සුදත්ත කියන සිටුවරයා හාරහාට අවසන්න ගත්තා. බුදු කෙනෙක් පහළ වුණා කියන්නේ මොකද්ද කියලා. එතකොට මේ සිටුවරයා කිව්වා ජීවිතය ගැන අවබෝධ කළ යුතු සියලුම දේ අවබෝධ කරපු කෙනා මෙහි තමයි ඉන්නේ කියලා. එතකොට මේ සිටුවරයා ව්‍යාපාරිකයෙක්. එයා ආවේ ව්‍යාපාර කරන්නයි. එතකොට එයාගේ ව්‍යාපාරික සිත බිඳී ගියා. අලුත් සිතක් උපන්නා. මොකක්ද ඒ? බුදු කෙනෙක් දැකීමේ ආසාව. ඒ සිත උපද්දලා දුන්නේ පින විසින්. වෙන කෙනෙක් නම් හිතන්නේ නෑ මේක මට මම බිස්නස් කරන්න ආවේ මට මේක වැඩක් නෑ කියලා. ඊට පස්සේ අපිට තේරෙන්නේ ඒ එයාගේ හිතවිල්ල ඇති වෙන්න සංසාරි පුරුදු කරපු දේ මොකද්ද කියලා. ඊට පස්සේ යාට නිදා ගන්න අවස්ථාව ලැබුණා. එයා කාමරෙට ගිහිල්ලා නිදාගත්තා. ඇඳේ හාන්සි වුණා. දැන් මේ සිටුවරයාගේ සිතේ රැව් දෙනවා හෙට බිස්සස් ගැන නෙමෙයි. මේ සිටුවරයාගේ හිතේ රැව් දෙනවා හෙට මම ඔක්කොම බිස්නස් කැන්සල් කළා. අර බුදුරජාණන් වහන්සේ කවුද කියලා බලන්න යන්න ඕනේ. අපිට තේරෙන්නේ නැහැ මිනිසියෙකුගේ හිතක් ඒ ධර්මයේ පැත්තට ආසා කරන්න කොහොමද හැදෙන්නේ කියලා. හැබැයි ඒක පින් කරපු එක්කිනාට වෙන එකක්. ඊට පස්සේ මේ සිටුවරයා ඇඳේ හාන්සි වෙලා කල්පනා කරනවා. ඒ සිටුවරයා කල්පනා කරනවා කවුද මේ බුදු කෙනා? කොයි විදියට ඇද්ද? ජීවිතය අවබෝධ කළා කියන්නේ මොන වගේ දෙයක්ද? අපට ජීවිතය අවබෝධ කරන්න බැරිද? දැන් මම මුණ ගැසුනහම මට ජීවිතය අවබෝධ කරන දෙයක් මොන විදියට කියාවිද? මේ වගේ දේවල් කල්පනා කරලා දැන් රජගහ නුවර සිටුවරයාගෙන් අහපු විස්තර මෙයාගේ හිතේ රැවුදිනවා. රාග ద్వේෂෙන් මෝහ නැති කෙනෙක්ලු. තමන්ම අවබෝධ කරගත්තු කෙනෙක්ලු. දෙවියන්ටත් බණ කියන කෙනෙක්ලු. දැන් මෙහෙම අහගෙන මෙයාක මේක සිතනකොට සිතනකොට මෙයාගේ සිත බාහිර ලෝකෙන් නිදහස් වුණා. මෙයා නැගිටලා බලද්දී මෙයාට පේන්නේ එලි වෙලා වගේ. මෙයා තනියම පාන්දර ලෑස්ති වුණා. එලි වෙලා කියලා මම හිතුවේ. මෙයා පිටත් වුණා. සෝහන ළඟට යද්දී සෝහන සෝහන තියෙන පාර යන්න තියෙන්නේ. මේ පාර යද්දී මෙයාගේ හිත ගැස්සුණා. ගැස්සුණු ගමන් ආයේ කලවර වුණා. එතකොට අපිට පේනවා මේ හිතෙන් මතු කරන එළියක් තියෙනවා. හැබැයි ඒ එළිය මේ කෙලිස් සහිත හිතට නෙමෙයි පේන්නේ. ඒ කෙලෙස් ස්වභාවය යටපත් කරපු හිතටයි. ඉතින් මේ සිටුවරයා දැන් සෝණ ළඟින් යද්දි කළුවර වුණාම දැන් කල්පනා කළා මම මොකද කරන්න කියලා. එතකොට සිටුවරයට තේරුණා මේ එළිය එළිය වෙලා වගේ පෙවුනේ මේ හිතේ මතුවෙච්ච එකක් මිසක් මේ පරිසරය එකක් නෙවෙයි. ඊට පස්සේ මෙයා දැන් මොකද කරන්න කියලා කල්පනා කරනකොට මෙයාට අහසෙන් හඬක් ඇහෙනවා. මිනිස් ඒ කාලේ මිනිස්සු එක්ක මේ දෙවිවරු හරි සම්බන්ධයි. අපේ කාලේ තාක්ෂණي වගේ. ඒ අහසින් හඬක් ඇහෙනවා සතං හත්ති සතං අස්සා සතං අස්සතරි රතා ආභරණ වලින් සැරසූ ඇත්තු 100ක් ලැබුණත් ආභරණ වලින් සැරසූ අස්වයෝ 100ක් ලැබුණත් සිටුවරෙකුට ගැළපෙන උපමා සතං කඤ්ඤා සහස්සානි ආමුත්තමණි කුණ්ඩලා මිනිකොඬල් ආභරණ වලින් සරසුණු කන්‍යාවන් ලක්ෂයක් හම්බ වුණා. ඒකස්ස පදවීති හාරස්ස කාලනග්ගති සෝලසින් බුදු කෙනෙක්ව බැහැ දකින්න යන පියවරින් 16න් පංගුවක් තරම්වත් ඒව වටින්නේ නැහැ කිව්වා. එතකොටම මේ සිටුවරයාට අදහසක් ඇති වුණා. එහෙනම් මම මේ යන්නේ මේ ලෝකයේ වස්තුවක් එක්ක සමාන කරන්න බැරි දෙයක් හොයාගෙනයි. ඊට පස්සේ මෙයාට ආයෙත් අර කරවල අමතක වෙලා බුදුරජාණන් වහන්සේව මතක් වුණා. මතක් කියන එකට ආයෙමත් පරිසරයේ පැහැදිලිව පෙවුණා. දෙපාරක්ම මෙයාට මේක වුණා. එතකොට අපිට පේනෙනවා එකක්. පින තියෙන කෙනාව යහපත කෙරෙහි මුණ ගස්සන්න දෙවි කෙනෙක් උදව් කළා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ළඟට එනකොට උන්වහන්සේ ආට නම කියලා අඬ ගැහුවා. සුදත්ත මෙහෙ ඉන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ පුදුමා ඒ දේශනාව අඬගහද්දී එයාට නම කියලා ඒ සුදත්ත සිටුවරයා පුදුම සතුටකටපත් වුණා. පත් වෙලා උන්වහන්සේ ළඟ ගිහිල්ලා උන්වහන්සේ ළඟ වැඳ වැටිලා සිරිපතුල් අල්ලගෙන වන්දනා කළා. ඒ තමයි අපේ අනේ පිඬු සිටුතුමාගේ ආරම්භය. එතුමා අති දක්ෂ ව්‍යාපාරිකයෙක්. ඔබට අදත් ඉන්දියාවේ ජේතවනාරාමයට ගියාම එතුමා කරපු ආරාමේ නටබුන් දකින්න පුළුවන්. ඔබ දැකලා ඇති මෙහි විශාල රාජමාලිගා තියෙනවා. රණින් කළ කැටයම් තියෙනවා. කීල් ගණ්ඩ වලින් කරපු නිර්මාණ තියෙනවා. හැබැයි ඇහුවොත් මේ රජවරු කොහෙද කියලා ගියේ තැන හොයන්න කාටවත් බැහැ. හැබැයි ඔබට ජේතවනාරාමයට අද ගියොත් නිකම්ම නිකන් gadolක් විහාරමක් තියෙනවා. එයා කොහෙද ගියේ කියලා ඇහුවොත් ගියේ තැන තියෙනවා. අනාථ පිණ්ඩික දිව්‍ය පුත්‍රයා වෙලා දිව්‍ය ලෝකේ බුදුරජාණන් වහන්සේ දර සිටිද්දී අනාථ පිණ්ඩික සිටුවරයා දෙවියන් අතර ඉපදිලා බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න පැමිණියා. පැමිණිලා කියනවා ඉදං හිතං 제ත වඩං ඉසි සංඝ නිසේවිතං ආවුත්තං ධම්ම රාජේන පීති සංජනනම් මම කියනවා මේ 제ත වනේ සංඝ ඉරිසින් වහන්සේලාගෙන් සෝබමානව තියනවා දකිද්දී ධර්ම රාජයන් වහන්සේ වැඩ සිටිනවා දකිද්දී මා තුල උපදින්නේ ප්‍රීතියයි විශේෂයේ තමයි ඉදන් හිතන් 제තවනම් කිව්වා මිසක් මම හැදූ පන්සල කිව්වේ නැහැ. හරීම පුදුමයි. ඒ ධර්මයේ සොයාගෙන යන අයගේ ලක්ෂණේ. ඉතින් පින්වත්නි ඔබ මේ පැරිසියට ආවේ ධර්ම හොයාගෙන නෙවෙයිනි. ඒක මා අමුතින් කියතු නෑනේ. ඔබට අහම්බෙන් ලැබෙන එකක් මේ ධර්මය. අහම්බෙන් ලැබෙනදී අහම්බෙන් නම් ලැබෙන්නේ ඒක අල්ලගන්නත් තියෙන හම්බෙන්. ඒ කියන්නේ සමහර කෙනෙක් ඒ ධර්මය අල්ලගන්නවා සමහර කෙනෙකුගේ අහලකටවත් ඉන්නේ. ඉතින් මේ නිසා අපි මේ රටවල් වලට ආවේ ධර්මයේ සොයාගෙන නෙවෙයි. ධර්මය ඔබ සොයාගෙන එනවා. මේක වෙන්න බැරි දෙයක් වෙන්නේ. එතකොට ධර්මයේ අල්ලා ගන්න ඔබේ දක්ෂතාවය දන්නේ ඔබේ පින විතරයි. ඒක ඔබ දන්නේ නැහැ. එතකොට ධර්මය අල්ලගන්න වාසනාව අපට තිබුණා නම් හරි විදියට බුදුරජාණන් වහන්සේ අපට මුණ ගැහෙනවා. අඩු ගණනේ රහතන් වහන්සේලා මුණ ගැහෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩිද්දී ලංකාවේ වාසය කළ මිනිසින්ට ධර්මයේ වුණ ගැවුණා. බලාපොරොත්තු නැති විදියට. ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේශනා සම්පූර්ණයෙන්ම හාන ලැබුණා. උන්වහන්සේගේ යම් සෙවණක සම්බුද්ධත්වයේ සිදු වුණාද ඒ සෙවණ සැලසූ බෝධිය තමන්ගේ රටේ රූපණය කරගන්න ලැබුණා. උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තමන්ගේ රටට ගේන ලැබුණා. මේ සියල්ලම එකල හිටියේ මිනිස්යාගේ වාග්ය. මේ කාලේ අපිට අවස්ථාව තියෙනවා. ඒ අවස්ථාව තියෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින්. ඔබ දන්නවා උන්වහන්සේගේ ධර්මයෙන් උගන්වන්නේ චතුරාර්ය සත්‍යයයි. දුක, දුකේ හට ගැනීම, ඒ දුක නැතිවීම, නැතිවීමේ මාර්ගය. එතකොට මේ චතුරාර්ය සත්‍ය අපට එකවරම නොතේරෙන්න පුළුවන්. අපිට එකවරම ඒක හිතේ හිතට යන එකක් නෑ. නමුත් බලන්න පින්වත්නි ඒක අපේ වැරද්දක් නෙවෙයි. ඒක අපේ හිතේ හැටි. මොකද්ද අපේ හිතේ හැටි? මොකද්ද අපේ හිතේ ස්වභාවය? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුඛකාමානි භූතානි. මනුෂ්‍යයන්ගේ ස්වභාවය තමයි සත්වයන්ගේ ස්වභාවය තමයි සැපයට කැමති වීම. කුමක්ද සත්වයන්ගේ ස්වභාවය? සැපයට කැමති වීම. දුක්ඛ පටික්කුලා. දුක්ඛ පිළිකුල් කිරීම. සැපයට කැමති දුක පිළිකුල් කරන මනුෂ්‍යයාට දුක කියන වචනේ ආස කරන වචන නොවේ. සැපේට ආස මිනිසයා දුක පිළිකුල් කරන මිනිසයාට දුක කියන වචනේ ආස වචනයක් නෙමෙයි. මේ නිසා තමයි අපි මේ දුක් විඳින ලෝකයේ දකින්න අසතුටු. අපි දුක් විඳින ලෝකයේ දකිද්දී අහක බලා ගන්නවා. ඒ අපේ මානසික ස්වභාවය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ මිනිසයා සැපේට කැමති දුකට අකමැති. මේ නිසා උන්වහන්සේ ආරි සත්‍යයක් හැටියට අවබෝධ කළ යුතු දුකක් ගැන කතා කළත් අර දුකට අකමැති මිනිසයා ඒකට කැමැත්තෙන් සවන් දෙන්නේ නැහැ. මොකද හේතුව ඒක දුක ගැන කතා කරන එකක් කියලා. හොඳට බලන්න ඒක බටහිරට වෙලා තියෙනවා. උන්වහන්සේ කතා කරේ සැප දෙන්නයි. ඒ කතා කළේ විඳවන දුකක් නෙවෙයි. අවබෝධ කරන දුකක්. දැන් අපි දන්නවා ඔබ දන්නවා ඇති බුදුරජාණන් වහන්සේ කතා කරපු දුක අවබෝධ කළ යුතු දුකක්. ඒ දුක අවබෝධ කළාට පස්සේ එයා ඒ දුකින් නිදහස් වෙනවා. බුද්ධ කාලේක රජ කෙනෙක් ප්‍රාදේශීය රජෙක් පැවිදි වුණා. භික්ෂුවක් බවට පත් වුණා. ඊට පස්සේ මේ රජුරෝ දැන් පැවිදි වෙලා ඉන්නේ වනාන්තරයට ගිහිල්ලා එක්තරා ගහක් යට ඉඳගෙන තනියම කියවෙන ඔයාට පුදුම සැපයක්. පුදුම සැපයක් කියලා. මේක අහගෙන හිටියා අලුත මහාන වෙච්ච පැවිදි වෙච්ච කෙනෙක්. අනිත්‍ය පෙන්වා මේ අර ඉන්නේ රජුරු කෙනෙක් මහාන වෙලා කිව්වා. එතකොට එයා පුදුම සැපයක් කියනකොට අහගෙන ඉඳලා හිමීට ගිහින් බුදුරජාණන් වහන්සේට කිව්වා භාග්‍යතුන් වහන්සේ අසවල් භික්ෂුව බද්දිය කියන භික්ෂුව පුදුම සැපයක් කියනවා ගහක් ඇර ගිහින් මට නම් හිතෙන්නේ මේ රජකම සිහි කරනවා වගේ කිව්වා. දැන් බලන්න හිතලා මාලිගාවලට ඔබ ගිහිල්ලා බලලා ඇති මේ රටවල ඔබට නිකම් හිතෙන ඇති මේ රජවරු නම් පුදුම සැපයක් විඳලා ඇති කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් එන්න කියන්නේ යාට. ඒ භික්ෂුව පැමිණියා වන්දනා කළා. හැබැයි දොව මේ ගස් යටට ගිහිල්ලා වාඩි වෙලා පුදුම සැපයක් කියලා කිය කියනවා කියන්නේ. එහෙමයි භාග්‍යතුන් වහන්සේ. මේ මේ කියන්නේ ඔබ මේ රජ කව මතක් කරනවා කියලා. නෑ භාග්‍යතුන් වහන්සේ. මම රජ වෙලා ඉන කාලේ දියාගලක් තිබුණා මාලිගාව වටේට. ලොකු තාපයක් තිබ්බා. හැමතැනම ගාඩ්ස්ලා හිටියා. නමුත් මම පුදුමාකාර බයකින් හිටියා. අවිනිශ්චිතකමකින් හිටියා. මට තිබුණ අන්තපුරයක්. නමුත් මගේ රාගයේ පිළිකුල් සහිතයි. මම ප්‍රාදේශීය රජවරුන් කෙරෙහි ඊර්ෂ්‍යා කළා, ද්වේෂ කළා. මම පුදුමාකාර පිස්සෙක් වගේ හිටියා. මම මේ ඔක්කොම අතහැරලා පැවිදුණාට පස්සේ භාග්‍යතුන් වහන්සේ මට දුක ගැන කියලා දුන්නා. මට ඒ දුක අවබෝධ වුණා. ඒ දුක හටගන්න හේතු වෙච්ච කරුණ තිබුණේ මගේ සිතේ. මං ඒවා ඉවත් කළා. මේ දුකෙන් නිදහස් වෙන මාර්ගය භාග්‍යතුන් වහන්සේ පෙන්නවා. මං ඒ මාර්ගේ ගියා. භාග්‍යතුන් වහන්සේ මේක පුදුම සැපයක් කිව්වා. ඒ සැපයට අද මිනිසාට යන්න බැරි ඇයි? ඒ සැපේ අද මිනිසාට අකප ඇයි? අද මිනිසයාගේ කල්පනාවේ යම්කිසි යම්කිසි බාධාවක් තියෙනවා. ඒ බාධාව තමා විසින්ම ඇති කරගන්න එකක්. ඒ බාධාවට තමා විසින් ඒ බාධාව ඇති කරගන්නේ සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා මේ ලෝකේ මිනිසයා දැනුම ගන්නේ බාහිරින්. බාහිරින් ගන්න දැනුම එයා තුල වැඩ කරන්නේ මතකයක් හැටියට විතරයි. අපි ගත්තොත් පොත් බලනවා, කම්පියුටර් වලින් දැන් දැනුම ගන්නවා. ඊළඟට ටීවී එකෙන් දැනුම ගන්නවා. රේඩියෝ එකෙන් දැනුම ගන්නවා. මේ ඔක්කොම දැනුම යාගේ මතකයක් හැටියට විතරයි වැඩ කරන්නේ. බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයාට දැනුම දෙනවා. උන්වහන්සේ මිනිසයාට දෙන දැනුම මතකයක් හැටියට පමණක් නවතින්නේ උන්වහන්සේ දෙන දැනුම මිනිසයාගේ ජීවිතයේ ඇතුළ විමසනවා. මිනිසයාගේ ඇතුළ විමසනවා. ඒ මිනිසයාගේ ඇතුළ විමසන්න ලෝකෙ වෙන දැනුමකට බෑ. ලෝකෙ වෙන දැනුමකට මිනිසයාගේ ඇතුළ අදාළත් නෑ. ඇතුළ විමසන දැනුම කොහේද තියෙන්නේ කියලා ඇහුවොත් මිනිස්සු hina වෙයි. ඒ හේතුව මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නැහැ. මිනිස්සු එහෙම එකක් දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගාවට ආපු විවිධාකාර පුද්ගලයෝ උන්වහන්සේගේ වචන ඔස්සේ තමන්ව තමයි හොයාගත්තේ. තමාව තමයි විමසුවේ. තමන් තමයි අවබෝධ කරගත්තේ. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න කලින් රණ්ඩු කරපු මිනිස්සු අවුල් හදාගත්තු මිනිස්සු පිස්සු වගේ කටයුතු කරපු අය ඒක ලෝකේ තියෙන සාමාන්‍ය දෙයක් දැන් අපිට පේනවා සමහර විට දැන් මේ රටවල ජීවත් වෙන දෙමව්පියෝ ළමයි ගැන බයකින් ඉන්නවා. මේ ළමයි නරක වෙයිද? මේ ළමයි නොමගයිද? අවුල් වෙයිද කියලා. ඒක ලෝකෙ කොහෙත් තියෙන එකක් හරි දෙයට යනතුරු. දවසක් මුගලන් මහරහතන් වහන්සේ දැකලා එක විසඟනකට හිතුණා පොළඹවා ගන්න ඕනේ කියලා. හිතිලා මේ විසඟන බුදුරජාණන් වහන්සේ ඉදර ඉස්සරහ කවුද මුගලන් මහරහතන් වහන්සේ ඉස්සරහට ගිහිල්ලා ඉඟිබිඟි පාන්න ගත්තා. පැරිස් වගේ එතකොට. කැවැත් නුවර. මේ විසඟන බුදුරජාණන් වහන්සේ ඉස්සර කවුද මුගලන් මහරහතන් වහන්සේ ඉස්සරහ අර මොඩලින් යනවා වගේ හිට මෙහෙට ගියා. හැඩ දාන්න ගත්තා. ඇස් වපර කොල්ල බලන්න ගත්තා. මුගලන් මහරහතන් වහන්සේ ඇහුවා ආ මේ මොකද කියලා ඇහුවා. උන්වහන්සේගේ සිත සොලවන්න බෑ. උන්වහන්සේ කියනවා ඒ මොඩි හරි ලස්සනයි තීර ගාථා. ඒ මොඩි දැලකින් හුලම් බඳින්න හදනවද? ආකාශයේ චිත්‍ර අඳින්න හදනවද? එයි මෝඩි සිහිය උපදවා ගන්න කිව්වා. මේ විදිහට මුගලන් හාමුදුර කියාගෙන ගියා. අහුව මේ ඒ මෝඩි දන්නවද මේ ශාරීරික ලස්සන තියෙන ඇඳුම් වලින් වහලා තියෙනකන්? දන්නවද මෝඩි කියලා ඇහුවා. මේ විදිහට මෝඩි මෝඩි කීක කියනකොට මේ කාන්තාව ඇවිදිල්ල ඉඟි විඟි පාන් අගර දඟර නැවැත්තුවා. නවත්තලා කියනවා තමුනාසි පුදුම කෙනෙක්. මම මේ විදිහට එහෙමෙන් රවුමක් ගහනකොට මිනිස්සු මගේ ළඟට ඇදිලා එන්නේ මඩේ මීහරක් බයිනවා වගේ. බලන්නේ උපමාව. මිනිස්සු මගේ ළඟට ඇදිලා එන්නේ මඩේ බහින මීහරක් වගේ කිව්වා. කොහොමද තමුනාසේ මං වගේ මේ ලස්සන ගෑණියෙක් එහාට මෙහාට ඇවිදලා මේ ශරීරෙ පෙන්නද්දී මේ නොසලී ඉන්නේ කොහොමද කියලා ඇහුවා. ඊට පස්සේ කොහේ ඒක තමයි මම ලැබුව අවබෝධය. ඊට පස්සේ අර අර කාන්තාව අහනවා තමුන්න්සි කොහොමද මේ අවබෝධය ගත්තේ? ඒක ගත්තේ මගේ ගුරුවරයාගෙන්. තමුන්න්සිගේ ගුරුවරයා කවුද? ඒ බුදුරජාණන් වහන්සේ. දැන් බලන්න අර වෛශ්‍යාව ඊළඟට කියනවා අනේ ස්වාමීනි මට මේ වෛශ්‍යකමින් පළක් නැහැ. මට ඕනේ කාමයේ ඉදිරියේ නොසැලෙන සිත. බලන්න, විසඟන ඊළඟ මොහොතේ ආස කරපු දේ. කෙලීම ගියා මියා සියල්ල අතහැරලා භික්ෂුණියක් වෙන්න. එයා පස්සේ කියනවා මම මේ සියල්ලම අතහැරියා. මම රාග දේශ මොහ මගේ සිතෙන් අතහැරියා. මම දැන් නිදහස් කියනවා. මේ වගේ පෙරලියක් අද ලෝකෙ කිසි කෙනෙකුට කරගන්න පුළුවන්ද? මේ මනස තුල ඇතිවෙන මේ පරිවර්තනයේ අද මිනිස්සෙකුට හඳට යන එක ළඟයි. මිනිසාගේ මනසේ පරිවර්තනයේ ඈතයි. බලන්න කොයිතරම් වෙනසක්ද මේ මිනිස් වර්ගය තුල තියෙන්නේ. හඳට යන එක ළඟයි. තමා තුළම තියෙන මනසේ පරිවර්තනයේ ඈතයි. ඒකට හේතුව අද ලෝකයේ මිනිස්යාට හැබෑ දැනුම ලැබෙන්නේ නැහැ. හැබෑ ඥානෙ ලැබෙන්නේ නැහැ. හැබෑ අවබෝධය ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ ජීවිතය ගැන පෙන්වා දෙන විදිය ඒක අල්ලගන්න ඕන සුදුසු පුද්ගලයෝ ජීවත් වෙච්ච කාලේ උන්වහන්සේ ඒක පෙන්වා දුන්නේ. හැබැයි උන්වහන්සේ ප්‍රකාශයක් කළා මේ මේ වැඩපිළිවෙල කඩ නොවි ගියොත් ජීවිතය අවබෝධ කරපු අයගෙන් ලෝකෙ හිස් වෙන්නේ නැහැ කිව්වා. කලින් කල මේ අවබෝධය කඩ වුණා. අවුරුදු දහස් ගණන් මේ අවබෝධය වැහිලා ගියා. මේ නිසා අපි ඔක්කොම නන්නත්තර වුණා. නමුත් පින්වත්නි අපි ඒ වාසනාවට ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ අවබෝධය ඇති කළ දීපු අවබෝධයේ පිනිස මාර්ගයේ පෙන්වා දීපු ධර්මයේ තියෙනවා. ඒක තාපසයෙක් හිටියා. මේ තාපසයා ඒක ගමකට ගියා. ගියාම ඒ ගම වැඩි ගමක්. මේ වැඩි ගමේ හිටියා වැඩි කෙල්ලක්. දැන් තාපසයාට මේ කෙල්ල ගැනම හිත. මේ තාපසයා දවසක් යද්දී මේ මේ තාපසයාට උපස්ථාන කළේ අර වැඩි කෙල්ලගේ තාත්තා. දවසක් යනකට තාපසයා උපවාසය. බදි තාත්ත ඇහුවා ඇයි තාපසතුමනි මට කෑම කන්න බෑ කිව්වා. මට දාන්න එපා කිව්වා. ඇයි කියලා ඇහුවා. මගේ හිතේ තියෙනවා කිව්ව ලොකු දුකක්. මොකද්ද කියලා ඇහුවා. චාපා මගේ හිතේ මෙවි මෙවි පේනවා කිව්වා. චාපා කිව්වේ වැඩි කියලා. ඊට පස්සේ මේ තාපසයාට කිව්වා එහෙනම් කරන්න දෙයක් නැහැ. කෑම කන්න මං ගෙදර එක්කන් යන්න කියලා. එක්කන් ගියා. දැන් තාපසයා පහවදා ඉඳලා දුනු ඊතල අරන් දඩයන් කරනවා. චාපතම බැන්දේ. තාපසයාගේ නම උපක. ඒ ගමේ බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩිනවා. දැන් අර තාපසයා වැද්දෙකුණත් තාපසයමයි. එතකොට මේ වැදි කෙල්ල ඡාපා පොඩි පුතෙක් හම්බෙලා ඉනවා. පුතා නලවනවා. ලම් පුතා අඬනකට නලවනවා තාපසයාගේ පුතා නාඩා ඉඳින් තාපසයාගේ පුතා නාඩයි ඉදින් කියලා. එතකොට මේ තාපසයාගේ හිත රිදෙනවා. ඊට පස්සේ ඔය ඔය පලාති බුදුරජාණන් වහන්සේ වැඩියා. වැඩියට පස්සේ මෙයා ධර්මය අහන්න ගියා. ගියාම මේ තාපසයා හිතුවා අයින් මේකයි මම හොයන එක. හරිදී මුණ නොගැහෙන තාක් අපි දන්නේ නැහැ පැටලෙන්නේ මොකේද කියලා. තාපසයා හිතනවා මෙන්න මං හොයපු දේ. දැන් තාපසයාට හරි දේ හොයපු නැති නිසායි චාපත් එක පැටළුනේ. මෙන්න මං හොයපු දේ. ඊට පස්සේ තාපසයා ආවා. ඇලකෝ චාපා මං යනවා පැවිදි වෙන්න. ශාප බය වුණා. බය වෙලා කියනවා පුංචි දූපතක ලස්සන දෙලුම් මල් පිපිච්ච දෙලුම් ගහක් තියෙනවා. මං ඒ වගේ කෙනෙක් නේද කියලා අහනවා. ඊට පස්සේ කියනවා අපි දෙන්න මේ ළමයා හදාගෙන ඉමු. ඊට පස්සේ කිව්වා නෑ මම මහණෙන් යනවා. එතකොට කියනවා ඔයා මහණෙන් ගියොත් මම මේ ළමයාව පොලේ ගහනවා කිව්වා. මම මේ ළමයාම කකුල් කෙටියෙන් අල්ලලා වීසි කරනවා කිව්වා. මේ උපක කියනවා තාපසයා කියනවා ඒ චාපා. උඹ ඔය කියන ඕන දෙයකට රැවටෙන කාලයක් තිබ්බා. මන් දන්න ඕන මිනිහෙක් අල්ලන්න පුළුවන් කියලා. හැබැයි චාපා දැන් ඊවිගේ ඉවරයි. මම දැන් යනවා. මං හොයාගෙන යන්නදී. ඊට පස්සේ චාපා කියනවා ස්වාමීනි ඒ ලෝකනාථයන් වහන්සේ ළඟට ඔබ යනවා නම් උන්වහන්සේ වටේ පුඩ්ඩන් බඳගෙන ඇවිදලා ඒ පින මට දෙන්න. ප්‍රදක්ෂිනා කරලා ලැබෙන පින මට දෙන්න. ඊට පස්සේ කිව්ව හොව් චාපා මම ඔයාලට පින දෙන්න. මෙයා ගිහිල්ලා පැවිදි වුණා. සුළු කලකින් රහත් වුණා. පණවිඩේ එව්වා. චාපා ගියා ළමයාත් අරගෙන. ළමයව පැවිදි කළා. සුළු කලකින් රහතන් වහන්සේ නමක් චාප පැවිදි වුණා. භික්ෂුණිය රහත් වුණා. අපි මේ නැවතිලා ඉන්නේ නතර වෙලා ඉන්නේ කොහෙද? ඇහැට පෙනෙන රූපේ ළඟ. අපි නතරලා ඉන්නේ කොහෙද? කනට ඇහෙන ශබ්දේ ළඟ. අපි නතරලා ඉන්නේ කොහෙද? නාසයට දැනෙන ගඳ සුවඳ ළඟ. අපි නතරලා ඉන්නේ කොහෙද? දිවට දැනෙන රසය ළඟ. අපි නතරලා ඉන්නේ කොහෙද? කායට දැනෙන පහස ළඟ. මේවා නෙමෙයිද අපේ සිතේ කොල්මන් කරන්නේ. මේවා නෙමෙයිද අපේ සිතේ මාලිගා හදන්නේ. මේවා නෙමෙයිද අපේ හිතේ පැතුම් මැවෙන්නේ. මේවා නෙමෙයිද අපි බලාපොරොත්තු යන්නේ. අපේ ජීවිතයේ අවසන් මොහොත දක්වා ඇහැට පේන රූපේ ළඟයි අපි නවතින ආස. කනට ඇහෙන ශබ්දේ ළඟයි අපි නවතින ආසක්. නාසයට දැනෙන ගඳ සුවඳ ළඟයි අපි නවතින ආස. දිවට දැනෙන රසය ළඟයි අපි නවතින ආස. කයට දැනෙන පහස ළඟයි නැවතින ආස. මුළු පෙරීසීම අවදින්න, මුළු ප්‍රාන්සීම අවදින්න. ඔయిత එහා නැවතිච්ච එක්කෙනෙක් ඉන්නවද? හැමෝම නැවතිලා තින්නේ එතන. එහෙට එහා නවතින්න නම් එයා ඇස් දෙක වහගන්න ඕනේ. කානට ශබ්ද ආතාරින්න ඕනේ. නාසයට දැනෙන ගඳ සුවඳ නවත්තන්න ඕනේ. කායට දැනෙන පහස නවත්තන්න ඕනේ. ඒ නවත්වපු එක්කෙනා හිත සමාධිමත් කරගන්නවා. හරි පුදුම දෙයක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. ඒ පේන දේ උන්වහන්සේ පෙන්වා දෙන දේ මිනිස්සු ඇල්ලුවේ ඇඟෙන් නෙවෙයි. මිනිස්සු ඒක ඇල්ලුවේ හිතෙන්. ඒකයි පුදුම දේ. අද මිනිස්සයා හැමදේම අල්ලන්න යන්නේ ඇඟෙන්. අපි දන්නවා ඔබ අහලා ඇති ඉන්දියාවේ කුඹ මේලා කියලා උත්සවයක් තියෙනවා. ලක්ෂ 20ක් හෝ 30ක් ඒ වෙලාවට ගිහිල්ලා අර සීතල ජලයේ එකපාරක් හරි ගිලිනවා. ජලයේ බිලා උඩට එනවා. ඇඟට දැනෙන්නේ. හිත අයිති නෑ. ඊළඟට මේ ලෝක මිනිස්සු ඇඟට දැනෙනකන් හැමදේම කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක දැනෙන්නේ හිතට. උන්වහන්සේ දේශනා කළේ හිත තමයි ප්‍රධාන. හිත තමයි හැම දෙයකම මුල. හිතෙන් තමයි මිනිස්සයා යහපත කරගන්නේ. හිතෙන් තමයි මිනිස්සයා අයහපත කරගන්නේ. එතකොට ඔක්කොටම කලින් මේ හිතට තමයි යම් කිසි දෙයක් එන්නේ. එතකොට හිතට එකතු වෙන දේ තමයි ඊට පස්සේ යාගේ ක්‍රියාවට යන්නේ. හොරෙක් වෙන්න, යහපත් කෙනෙක් වෙන්න, බේබද්දෙක් වෙන්න, මේ ගුණවත් මිනිසෙක් වෙන්න ඉස්සල්ලාම පණවිඩේ පහළ වෙන්නේ හිතේ. හිතේ පහළ වෙන එක තමයි අල්ලගෙන යන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ චිත්තස්ස දමතෝ සාදු සිත দমনය කිරීම තමයි හරි දේ. චිත්තං දන්තං සුඛා වහං හිත দমনය කරපු කෙනාට තමයි සැපය එන්නේ. සිත দমনය කරපු එක්කෙනා ළඟටයි සැපය එන්නේ. එතකොට දැන් බලන්න උන්වහන්සේ සැපේ කියලා කියපු දේ මේ ලෝකෙන් අවසන් වෙන එකක් නෙවෙයි. වර්තමාන ලෝකයේ ඉදිරිපත් කරලා තියෙන සැපේ තියෙන්නේ මේ ශරීරයත් එක්ක විතරයි. මේ ශාරීරිය අවසන් වෙනකොට ඒ සැපේට වෙච්ච දෙයක් නැතු යනවා. ඒ සැපේ තමා පස්සෙන් එන්නේ තමාගේ පසුපස්සෙන් ඇවිල්ලා තමාට සැපේ දෙන්නේ නැහැ. අපි බත් කෑවොත් බත් අපේ පස්සෙන් එන්නේ නැහැ. ඇඳුම අපේ පස්සෙන් එන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්නන සැපය තමා පස්සෙන් එනවා. මේ ජීවිතෙත් පස්සෙන් එනවා ඊළඟ ජීවිතයටත් යනවා ඊළඟ ජීවිතයටත් යනවා නමුත් දැන් මේ ඔබ දන්නවා ඇති මේ මේ රටවල් ඔක්කොම මේ රටවල් ඊළඟට අරාබි රටවල් මේ හැම එකකම මේ මිනිස්සු කාලා බීලා ජීවත් වෙන පරිසරයට හේතු වෙලා තියෙන්නේ ඔවුන්ගේ විශ්වාසය. ඔවුන්ගේ විශ්වාසය තුල තියෙන්නේ මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ ඉන්නකම් හොද්දට කාලා බීලා ඉන්න ඕන කියන එකයි. සත්වෝසෙන් ඉන්න ඕන කියන එකයි. මරුණට පස්සේ ඒගොල්ලෝ විශ්වාසයේ තුල තියෙන්නේ අපි කොහේ යනවද දන්නේ නැහැ. ඒක අපි දෙවියෝ ළඟට යනවා. ඒක කියන්නේ මම ඒක හිතන්නේ අපිට ඒක වැඩක් නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ ඊට වඩා පළල් විදියට මිනිස්යාට පෙන්වා දෙනවා මේ ජීවිතේ අපි යම් කිසි දෙයක් ලබනවා නම් ඒ ලබන දෙයට පදනම් වෙච්ච දෙයක් පිටිපස්ස ජීවිතෙන් ලැබෙනවා ඊළඟට මේ ජීවිතේ අපි කරන දේ ඊළඟ ජීවිතයට යනවා. ඒ කියන්නේ උන්වහන්සේ ඒක ඔප්පු කළා. උන්වහන්සේ දීප වැඩපිළිවෙල තුල එක්කෙනෙක්වත් රහත්ුනේ නැත්තම් ඒ කියන්නේ කාටවත් බැරි වුණා නම් හිත පිරිසිදු කරගන්න. වචනේ පිරිසිදු කරගන්න. කායික ක්‍රියා පිරිසිදු කරන්න බැරි වුණා නම් ඒක අසාර්ථකයි. උන්වහන්සේගේ දේශනා අහපු බොහෝ දෙනෙක් රාග දේශ මොහ හිතෙන් අයින් කරගත්තා. රහත් වුණා. රහතන් වහන්සේලාගේ යුගයක් මේ ලෝකෙ තිබ්බා. ඒක ඉබේ වෙච්ච එකක් නෙමෙයි. හරියට උන්වහන්සේලා ඒ කාලේ වීරිය ගත්තා. මහන්සි වුණා. අපිට එච්චර ගැඹුරු දෙයක් තේරෙන්නේ නැති වුණත් අපිට පුංචි දෙයක් තේරුම් ගන්න පුළුවන්. ඔබ හිතන්න මෙහෙම ඔබ සාන්තව ඉන්න වෙලාවටයි ඔබට අධික ලෙස කේන්ති ගිය වෙලාවටයි වෙනසක් නැද්ද? සාන්ත ඉන්න වෙලාවටත් ඔබේ තියෙන ස්වභාවයයි අධික ලෙස ඔබ ද්වේෂයටපත් වෙච්ච වෙලාවට නැත්නම් තරහ ගියපු වෙලාවට ඇති ස්වභාවයයි වෙනසක් නැද්ද? වෙනසක් තියෙනවා. සාමාන්‍ය වෙලාවට තියෙන පහසුව තරහ ගිය වෙලාවට නැහැ. තරහ ගිප වෙලාවට මහා බලවත් තසාහනයක් පීඩාවක් තියෙන්නේ. ඒ වෙලාව සාමාන්‍ය සතුටක් සතුටින් ඉන්න වෙලාවට කන කෑම ඒ විදිහටම දුන්නොත් තරහා ගිය වෙලාවට එයා සමහර විට නොබලාම ප්‍රතික්ෂේප කරනවා. සාමාන්‍ය වෙලාවට කොච්චර ලස්සනට හොඳ සප පහසු තැනක හාන්සි වෙලා හිටියත් තරහා ගියපු වෙලාවට ඉතින් ඉන්න බෑ යාට. ඒ විදිහට ඉන්න බෑ. එතකොට අපිට පේනවා තරහ කියන එකෙන් අපිට සැපේ නෙමෙයි උපද්දවන්නේ දුක. සාමාන්‍ය ඉන්න වෙලාවටයි බය හිතිච්ච වෙලාවටයි වෙනසක් නැද්ද? වෙනසක් තියෙනවා. සාමාන්‍ය වෙලාවට තියෙන මේ ශාන්ත ගතිය බය හිතිච්ච වෙලාවට එහෙම්මම වෙනස් වෙලා යනවා. දැන් තරහ ගියපු වෙලාවට යට ටීවී එක බලන්නත් බෑ. සින්දුවක් අහන්නත් බෑ. රේඩියෝ එකක් අහන්නත් බෑ. පොතක් කියවන්නත් බෑ. කෑම කන්නත් බෑ. එතකොට බලන්න මේ දේශය කියන එක දුක හදන දෙයක්. ඒ වගේම තමයි සිතක ඇති වෙන ලෝභය අපි කියමු කාගේ හරි දෙයක් සොරකම් කරන්න ආසාවක් ඇති වෙනවා. ඊට පස්සේ යාට සිත සනසිල්ලන්නේ නැහැ. මේකම හිතේ වැඩ කරන්න ගන්නවා. ඊට පස්සේ ඒකේ අත්පත් කරගන්නකම යා පිස්සෙක් වගේ. යා එවෙනුවෙන් ඕන දෙයක් කරනවා. බයත් එහෙමයි. ඉතින් යම් කිසි කෙනෙකුගේ හිතේ ඒව නැත්තම් යා සැපයක් විඳිනවනේ. අපි දන්නවා සමහර අපිට හම්බ වෙන පින්වත් අය ඒගොල්ලෝ කියනවා අනේ හාමුදුරනේ අනේ ස්වාමීන් වහන්සේ මට හරි වාසනාව මම කේන්ති ගන්නෑ නේ මම මගේ පාඩුවේ මම ඉවසන්න පුරුදු වෙනවා කියනවා එතකොට එයා සැපයක් විඳිනවා ඒකේ සමහර කෙනෙකුට එහෙම නෙමෙයි පොඩ්ඩක් යහමනකට පීඩනයකින් ඉන්නවා අපහසුකින් ඉන්නවා එතකොට එයාට සනසිල්ලේ මැරෙන්නවත් බෑ. එතකොට බුද්ධ දේශනාවේ තියෙනවා මේ සිත්වල ඇති විවිධත්වය. උන්වහන්සේ දේශනා කළා සමහරුන්ගේ හිත දී ඇඳ පීරක් වගේ. ඔහුගේ හිතේ හටගන්න තරහ වතුර ඇඳ පීර වගේ කියනවා. වතුර ඉරක් ඇඳාම වතුරේ ඉර හිටින්නේ නැහැ. ඒ වෙලෙම මැකිලා යනවා. සමහරුගේ හිතේ තරහ එහි මොහොතෙම නැතු වෙනවා. සමහර අයගේ තරහ වැල්ලේ යඳ පීර වගේ කියනවා. ඒ කියන්නේ ටික දවසක් ඒක පුපුරු ගගහ තියෙනවා. ඊට පස්සේ හිමීට ඒක අමතක වෙනවා. සමහරුන්ගේ තරහ ගලේ කිතු ඉර වගේ කියනවා. ඒක යාට නැවත නැවත නැවත මතක් වෙනවා. මතක් වෙද්දි මතක් වෙද්දි මතක් වෙද්දි ඒක හිත ටික ටික අර හිතේ වෛරය බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තරහ ඇති වෙන ස්වභාවය ඔච්චරයි කිව්වා තියෙන්නේ. එතකොට කෙනෙකුට තරහ ඇති වුණොත් සමහරට අවුරුදු ගාණක් හිතේ තියාගෙන පල්ලි ගන්න පුළුවන්. සමහර කෙනෙක් ඒ ඌමනාලට යා බැන්නා කියන්න අපහස ටික කළා අමතක කරනවා. සමහර කෙනෙක් ගණන් නොගෙනම අත්හරිනවා. මේකෙන් සැපේ කරා යන්න වාසිය තිබෙන්නේ කාටද? ගලේ කිතු ඉර වගේ තියෙන කෙනාටද? නෑ. වැල්ලේ ඇඳ පිර වගේ තියෙන කෙනාටද? නෑ. දී ඇඳ පිර වගේ කෙනාට. එතකොට දැන් අපි මනුස්ස ලෝකෙට එනකොට අපේ ජීවිත පුරා තියෙන පුරුදු ගොඩක්. මේ පුරුදු ඔක්කොම මේ ජීවිතේ පුරුදු වෙච්ච කියලා අපිට කියන්න බෑ. අපිට හිතාගන්න බැරි දේවල් එනවා. ඔබ දකින්න ඇති ටීවී එකේ පෙන්නනවා චූටි ළමෙක් සිගරට් බොනවා. චූටි බබේ කවුරුදු දෙහික. අවුරුද්දේක පොඩි ළමයි සිගරට් බොන හැටි. කොහොමද මේ පුරුදු කරන්නේ දෙවිගෙ නේද? නෑනේ. දෙවියන් විශ්වාස කරන හිතයි මේ දෙවි කෙනෙකුගේ වැඩක් කියලා. දෙවියන් එතකොට දෙවියන්ට නිඳාව. ඉතින් මේ නිසා මේ පුරුදු කියන ඒවා අපි දන්නේ නැහැ. සමහර විට ඒක අපේ පිටිපස්සෙන් කාලාන්තරය තිසෙන එකක්. හැබැයි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබුණා කියන්නේ නරක පුරුදු කඩන්න හොඳ දෙයක් ලැබුණා. අලුත් පුරුදු උපදවා ගන්න හොඳ දෙයක් ලැබුණා. දැන් නරක පුරුද්දක් හැරිලා අපිට තිබ්බනම් මේ ගලේ කෙටු ඉර වගේ ස්වභාවයේ හිතක් ඒක අපිටත් හානි කරනවා අන් අයටත් හානි කරනවා ඉස්සෙල්ලම Tamanට හානි කරලා ඊට පස්සේ අන් අයට හානි කරන්නේ කොහොමද අනිත් අයට කියවනවා මේක ටෙලිෆෝන් කර කර කියනවා එතකොට ඒක අනිත්‍යගේ ඔලුවටත් යනවා. එතකොට හොඳ පුරුද්ද එහෙම නැහැ. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල බැලුවාම පේනවා මේ අපිට එකිනෙකා තුල ඒ පුරුදු නිසා තමයි ධර්මය අවබෝධ කර ගැනීමේදී උන්වහන්සේ දේශනා කරනවා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි විඤ්ඤෝහි කිය බුද්ධිමත්තාය විසින් පච්චත්තං විතබ්බං කුයි වෙන්ගෙන් වශයෙන් වෙන්ගෙන් වශයෙන් අවබෝධ කරගන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපිටම අදාළ අපිට ආවේනික කල්පනා රටාවක් අපේ තියෙනවා. මේ අපට අදාළ අපේ ආවේනික කල්පනා රටාව තමයි අපි ජීවිතේ තේරුම් ගන්න පාවිච්චි කරන්නේ. අපිට අමුතුවෙන් ආකාශයෙන් එනව නෙවෙයි. තමන්ටම අදාළ කල්පනා රටාවෙන් තමයි පාවිච්චි කරන්නේ. බුද්ධ කාලයක භික්ෂුණියක් හිටියා. ඒ භික්ෂුණිය ගෙදරක හිටපු වයසක හරියට මහන්සි වෙන අම්මා කෙනෙක්. එයාම කලීම කුස්සිය ළඟ උයපු එක. ඒ අම්මට දවසක් මැල්ලුමක් හදද්දී මැල්ලුම රොස් වුණා. එදා හොඳට බැනුම් අහන්න ඇති. එයාම කියනවා භික්ෂුණියක් වෙලා මම මේ කෙලෙස් නැතිවේ මැල්ලුම රොස් කළා වගේ කියනවා. බලන්නේ අම්මට ධර්මයේ තීරිච්ච විදිය එයාගේම ආද්දකීම. තවම කෙනෙක් ජීවිතේ විඳුලා. යම්ම කියන්නේ අනේ මම මිදුණ කියනවා මම මෝල් ගහින් කොට කොට හිටියා. වීතම්බ තම්බ. ඒකෙන් නිදහස් වුණා. මම මම කුල්ලෙන් නිදහස් වුණා වී පොළපු එක. හිරිකිත මිනිහෙක් හිටියා. ඒකෙනුත් නිදහස් වුණා. හරි සපක් කියනවා. දැන් ඉතින් සුමංගල සුමංගල නම භාවනා කරපන් කියනවා. මේ වගේ මේ මිනිසයන් ඒ හීනකින්වත් හිතාගන්න බැරි ඒ ජීවිතේ හීනකින්වත් හිතාගන්න බැරි සැපයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ලැබුවා. ඉතින් මේ නිසා අපට අද මේ සැපේ ලබා ගන්න වාසනාව තියේද නැද්ද කියා අපි දන්නේ පින්වත්නි නමුත් බුදුරජාණන් වහන්සේ සරණ ගියපු හැටියට අපිට මේ බුදුරජාණන් වහන්සේගේ ඥාණයෙන් යම් කිසි දෙයක් ලබා ගන්න පුළුවන් නම් යම් කිසි දෙයක් කියලා කිව්වේ මේ ජීවිතේට අපට සැපේ ලබා දෙන්න පුළුවන් එකක්. අපව ආරක්ෂා කරන්න පුළුවන් එකක්. අපට පිහිට වෙන්න පුළුවන් දෙයක් ධර්මයෙන් ගන්න පුළුවන් නම් අපේ මනුස්ස ජීවිතයේ මේ ආත්මේ සාර්ථක වෙනවා. උන්වහන්සේ දේශනා කළේ කොහොමද? ධම්මෝහවේ රක්ඛති ධම්මචාරී ධර්මයේ හැසිරෙන එක්කෙනාව ධර්මියමයි ආරක්ෂා කරන්නේ චත්තං මහන්තං යථාවස්ස කාලේ වැස්ස කාලෙට ලොකු කුඩයක් යටට ගියා වගේ ඒසානි සංසෝ ධම්මෝ සුචින්නෝ ධර්මේ අනුසස් මෙයයි නදුග්ගතින් ගච්ඡති ධම්මචාරී ධර්මයේ හැසිරෙන එක්කෙනා දුගති යන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සුගතිය දුගතිය තේරුම් ගන්න තියෙන්නේ තමා තුලින්මයි. දැන් බලන්න හිතලා ලෝභ ද්වේෂ මෝහ වලින් මේ ජීවිතයේදීම උපද්දවන්නේ දුක නම් ඒ දුක තුල ඉඳලා එයා කරන ක්‍රියාව දුක කරා ගෙනියනවා. ඊළඟට මෛත්‍රී සහගත සිතින් Tamanට ලැබෙන්නේ සැප නම් ඒ මෛත්‍රිය තුල ඉඳලා කරන ක්‍රියාව සැප කරගෙන යනවා. ඒක මේ ලෝකේ තියෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මාණෙනි තථාගතයන් වහන්සේ ඉපදුනත් නැතත් මේ ලෝකයේ තියෙනවා නම් දුක කියලා දෙයක් ඒකේ විදිහටම තියෙනවා කිව්වා. තථාගතයන් වහන්සේ ඉපදුනත් නැතත් මේ ලෝකේ තියෙනවා නම් දුක හටගන්න හේතු ඒවා ඒ විදිහටම තියෙනවා කියලා. තථාගතයන් වහන්සේ ඉපදුනත් නැතත් ඒ හේතු නැති වෙනකොට දුක නැති වෙනවා කියලා. තථාගතයන් වහන්සේ ඉපදුනත් නැතත් ඒ මාර්ගයේ ගමන් කළොත් දුකෙන් නිදහස් වෙනවා කියලා. එහෙනම් උන්වහන්සේ දේශනා කළේ මේ ලෝකේ වෙනස් නොවෙන්නා වූ ස්වභාවයක් ගැන විස්තරයක්. දැන් අපි දන්නවා රටවල් වෙනස් වුණානේ. දැන් බුද්ධ කාලේ තිබිච්ච මහා නගර වනාන්තර වුණා. ඊළඟට වනාන්තර නගර වුණා. මිනිස්සු කතා කරපු භාෂාවල් වෙනස් වුණා. කෑම බීම වෙනස් වුණා. ගමන් බිමන් කරන විදිය වෙනස් වුණා. දැනුම ලබා ගන්න ක්‍රම වෙනස් වුණා. නමුත් මිනිසුන්ගේ කෙලෙස් වල ස්වභාවය එකයිනේ. ඒ මිනිස්යාගේ හිතේ හටගන්න තරහ එකයිනේ. ඒ මිනිස්යාගේ බය, වෛරය, පලිගැනිල්ල එකට එක්දිරිම එකයිනේ. අද තරහගත් එක්කිනා මෛත්‍රී කරනු නම් තරහ නැති වෙනවනේ. අද මේ ඉවසන්න පුළුවන් එක්කිනාට ඉවසන්න පුළුවන් නේ. අදත් ඒ මාර්ගයේ කෙනෙක් වැඩුවොත් ඒක යහපත් ප්‍රතිඵල ලබන්න පුළුවන් නේ. එතකොට අපිට පේන්නේ මොකද්ද? තරහ ආදී කෙලෙස් මේ ලෝකේ හැමදේම තියෙන ස්වභාවයයි. බුදු කෙනෙක් පහළ වෙලා කලි මේ ඉස්මතු කළ දෙනවා. දැන් බලන්න පින්වත්නි ධර්මයේ ඉස්මතු වුණාම ජීවිතයකට තියෙන වාසනාව. ඔබ දන්නවා රජගහ නුවර හිටපු රජුරුව තමයි බිම්බිසාර. බිම්බිසාරට හිටපු පුතා තමයි අජාසත්. අජාසත්ට හොඳ ආශ්‍රය හම්බුන්නේ නරක ආශ්‍රය ලැබුණා. ඊට පස්සේ අජාසත් ලැබිච්ච නරක ආශ්‍රය තමයි සිවුරු දාපු පුද්ගලෙක් ආශ්‍රය කරන්න හම්බුණා මිත්‍යා දෘෂ්ටිකේ. කවුද? දේවදත්ත. එතකොට මේ පුද්ගලයා අජාසත්ව රවට්ට ගත්තා. ඒ රවට්ට ගත්තේ පුදුම විදියකින්. දැන් ඒ වෙද්දී දේවදත්තට තිබුණා යම්කිසි හැකියාවක්. දැන් බලන්න ඥානයේ කන පිට හැරෙලිම. නැත්තම් හැකියාව විපත පිණිස පවතින. දවසක් අජාසත් තරුණ කුමාරයා ඉතින් රජුරුවන්ගේ ඊළඟ රජකමට සුදුසු කෙනා. මේ කුමාරයා ඉන්ද්‍රදී යාගේ රාජකීය මාලිගාවේ එයා ඉස්සරහට ආවා ඇඟ පුරාම නයි උතාගත් පොඩි ළමෙක් මැවුණා ඉස්සරහා හොඳටම බය වුණා බය වෙලා බඳගෙන ඇහුවා අනේ තමුන්හන්ස කවුද තමුන්හන්ස කවුද කියලා එතකොටම මේ දේවදත්තගේ රූපය ආවා. අනේ අපි මේ දේවදත්තයන් වහන්සේද කියලා ඔව් කිව්වා. ඒ විඥාව පෙන්නලා පහදවගත්තු පැහැදිල්ල කොච්චර හානියකට ගියාද? ඒකෙන් පේනවා මේ ලෝකේ අදටත් විඥාව පෙන්නලා පහද ගන්න පුළුවන් මිනිසුන්ව. නමුත් ඒක හානි වෙන්නත් පුළුවන්. දැන් බලන්න මේ විඥාපෙන්නිල්ලට බුදුරජාණන් වහන්සේ තැනක් දුන්නද? නැහැ. දවසක් ඒ රාජ්‍ය කෙනෙකුට උදේනි නුර රජුරවන්ට ආසය තුන විඥා බලන්න. ආසය තිලා අ ඔබ දන්නවා ඇමරිකාවේ ඉන්න මේ දවස්වල හොඳ විඥාකාරී ක්‍රිස් ඒන්ජල් කියලා. එතකොට මේ ඒ වගේ මේ විඥා බලන්නේ රාජිරුව මොකද කළේ පොඩි උපක්‍රමයක් කළා. උසට හිනිමගක් බැඳලා මේ මුණ බම්බුවක් හිටවලා මුණ බම්බුව උඩ කැටයන් කරපු සුදඳුන් පාත්‍රයක් තිබ්බා. තියලා කිව්වා උඩින් යන්න කැමති කෙනෙක් මේ පාත්‍රය ගන්න. උඩින් ඇවිත් ඕන කෙනෙකුට මේ පාත්‍රය ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ අනිත් ආගම් වල කලබල වුණා. කලබලකෝ දැන් හරි වෙන්නේ. අපි කොහොමද මේක ගන්නෙ? ඊට පස්සේ කිව්වා ඒ ආගම නායකයෙක් කිව්වා අපි මෙහෙම කරමු. මම ගිහිල්ලා උඩින් එන්න ලෑස්ති වෙන්නම්. උඹලා මගේ අතින් පයින් අදපන් පහලට. ඊට පස්සේ මොකද කළේ? එක ආගමක් කෙනෙක් ගියා. ගිහිල්ලා මිනිස්සුන් රැස් කළා. දැන් මිනිස්සු හූගල් රැස් වෙනවා දැන් උඩට නගී කියලා. එතකොට එයාගේ ගෝලියෝ ටික එකපාරට කිව්වා. මම ආද්ද කිව්වා ඕන්න දැන් මං ඉස්සෙන්න යන්නේ කිව්වා. අරගොල්ලෝ ඔක්කොම අද්දකේ එළුණා. අනේ හිසෙන්න එපා. ඇයි කියලා ඇහුවා. මේ මේක වටිනා එකක් නෙමෙයි මේ පාත්‍රේ. මේ වගේ දෙයකට මිරකල්ස් පෙන්වන්න එපා කිව්වා. එතකොට ඒ ආණ්ඩු යායාව ආවට පස්සේ අරයා කියනවා දැන් බලන්න මට මිරකල් එකක් පෙන්වන්න මේගොල්ලෝ දෙන්නේ නැහැ. මට දෙන්න ওই පාත්‍රේ කිව්වා. ඔය අතරේ මුගලම් මහරහතන් වහන්සේ පින්දෝල බාරද්වාජ කියන රාතන් වහන්සේ පාරි වඩිනවා. පරිද්දි මේ දැන් මේ කෝගල මේ සිද්ධිය පැතිරිලා යනවා. ආ පින්දුල භාරද්වාජ රාතන් වහන්සේ මුගලන් හාමුදුරන්ට කියනවා ස්වාමීනි අන්න වහන්සේට වැඩක්. එතකොට මුගලන් මහරහතන් වහන්සේ කියනවා මට විතර මොකද ඔබ වහන්සේට පුළුවන් නේ. ඔබ වහන්සේ බය නැතු මේක කියලා ගන්න කියනවා. පින්දුවල භාරද්වාජ මහරහතන් වහන්සේ මොකද කළේ? හරි පුදුමයි ඒ හාස්කම්. අහසට නැග්ගා. අහසට නැගලා ගල් තලාවක් මැව්වා. මවල ගල් තලා උඩින්දගෙන ගල් තලාව අරගෙන අහස යනවා. දැන් මිනිස් යට බය වෙවුලනවා ගල් තලාව වැටෙයි කියලා. ඊරෝසේ ගල් තලාව ඈතට වීසි කළා නොපෙනී ගියා. උන්වහන්සේ කෙලින් උඩට ගිහිල්ලා මේක ගත්තා. අරගෙන පහලට වැළියා. දැන් භික්ෂුන් වහන්සේලාට පාරි බැහැලා යන්න විදියක් නැහැ. මිනිස්සු වට වෙලා කියනවා හාස්කමක් පෙන්වන්න ප්ලීස් කියලා. ද හරි ප්‍රශ්නයක් මේක. ඇයි දැන් සමහර අය කියනවා ඉල්ලන විදිහට දාහනේ හදලා දෙන්නම් හාස්කමක් පෙන්වන්න. එතකොට පේනවා අද මිනිස්සුගේ දා මිනිස්සුගේ ලොකු වෙනසක් නැහැ. බුදුරජාණන් වහන්සේට ආරංචි වුණා. ගේනෝ විපාත්‍රේ කිව්වා. දෙනවා. කපන්න ගොක කෑලි කෑලි වලට. කැපුවා. කපලා කිව්වා ඔය හාස් කම්පෙන් ඉල්ල